ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගල්කිස්ස ටෙම්පල් පාර සුගත ධර්මායතනාධිපති පූජ්‍යපාද මොරකටියාරේ සුන්දරනන්ද ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු චිච්ඡෝ මනුස්ස පටිලාභෝ ඉච්ඡං මච්ඡාන ජීවිතං ඉච්ඡං සද්ධම්ම සවණං ඉච්ඡෝ බුද්ධානං උපාදෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද ධම්මපදයේ ගාථා ධර්මයක් පැහැදිලි කළේ ඒ ගාථා ධර්මය චිච්ඡෝ manuss ප්‍රතිලාභෝ චිත්තං මච්ඡාන ජීවිතං චිත්තං සද්ධම්ම සවණං චිච්ඡෝ බුද්ධාන පාදෝ මිනිසත් බව ලැබීම අමාරු කාර්යයක්. ඒ වගේම මිනිසුන්ගේ ජී පෑම පවත්න යෑම මනුස්ස හැටියට බොහොම අපහසු දෙයක්. ඒ වගේම වන ඇසීම දුර්ලභයි, ඒ වගේම අමාරුයි. ඊළඟ කාර්යය හැටියට පැහැදිලි වෙනවා බුදුමහාසේගේ ඉබදීම දුර්ලභයි. ඉතින් මේ මොහොත අපි කල්පනාට ගන්න ඕනේ එහෙනම් මේ මොහොතේ අමාරු අපහසු කාරණා කීපයක් මූලික කරගෙන අද ධර්ම දේශනය මේ මොහොතේ ශ්‍රවණය කරන්න සහ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේ කල්පනාට ගන්න ඕන අපි මානසික හැටියට විතර හිතන්න ඕන දෙයක් තිබෙනවා. අපි අමාරුවෙන් සොයාගත්ත හොයාගත්ත මනුෂ්‍යත්වය ඒ වගේම ලබාගත්තේ බොහොම දුර්ලභ ඒ වගේම වාක් පින් කරලා. මනුෂ්‍යත්වයක් ලබන්න බැහැ පින් කරලා නැතිනම්. ඒ වගේම අපි මේ ප්‍රදේශය ගත්තත් ඒ භූමියක් නම් කරලා ගත්තොතින් ඒ භූමියේ මිනිස්සු මිනිස්යන්ට වඩා වෙන වෙන සතුන් කුඩා කුඩා සතුන් වැඩි. එහෙනම් හරියට මිනිස්සු හරියට ප්‍රදේශයක් ගාමේ ප්‍රමේ ප්‍රදේශ ගත්තොතින් එතකොට පස් පිළට නිය නිය පිට පස් පිටක් ගත්තොතින් මිනි පස් පිට වගේ ප්‍රමාණය තමයි මනුෂ්‍යත්වය ලබලා ඉන්නේ ලැබෙන්නේ. එහෙනම් ඊතරම් අමාරුයි. එහෙනම් අපි අමාරුවෙන් ලබා ගත්තා වූ මනුෂ්‍යත්වය අපි නිතර නිතර සිහි කරන්න ඕන දුර්ලභංච මනුෂ්‍යත්වං දුර්ලභ වූ මනුෂ්‍යත්වයක් අපි ලබාගෙන එහෙනම් මනුෂ්‍යත්වයේ අවසානයේදී බලාපොරොත්තු වෙන්න ඕන සසරෙන් ඈතර වෙන තෙක්ම මේ ලබාගත්තා වූ මනුෂ්‍යත්වයේ උපරිම ප්‍රයෝජන ලබන්න. එතකොට මනුෂ්‍යත්වයක් ලැබලි වෙලා එකපාරටම මනුෂ්‍යත්වයේ මිදුණාට පස්සේ අපි නැති වුණාට පස්සේ මැරුණාට පස්සේ වෙනත් ආත්මයක් අපේක්ෂා කරන්න එපා ප්‍රාර්ථනා කරන්න එපා ඒ සඳහා ගමන් කරන්න එපා. එහෙනම් මනුෂ්‍යත්වයක් ලැබුව අපි මිනිසියෙක්ම තමයි වෙන්න ඕනේ. ඇයි මිනිස්සෙක් වෙන්නේ අපි? මිනිස්සෙක් වුණාම තමයි අපිට සංසාරයෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ. සසරෙන් එතර වෙන්න පුළුවන්. උසස් මනසක් තියෙන මිනිස්සයාගෙන් උසස් මනසක් තිබෙන නිසා. එන උසස් මනසක් තිබෙනවා නම් අපිට අපි උසස් වැඩ තමයි කරන්න ඕන. පහත් වැඩ කරන්න හොඳ නැහැ. ඒක තමයි අපි කළ යුතු වෙන්නේ. උසස් මනසක් තියෙන අපිට නම් අපි නිතර කල්පනා කර ජීවිත සාර්ථක කර ගැනීමත් ආදර්ශ සම්පන්නත් ඒ වගේම අපි ජීවිතයේ සාර්ථක කරගන්න, සසරෙන් එතර වෙන්න, නිර්වාණය සාක්ෂාත් කරගන්න අපි නිතර අදිස්ථාන කරගන්න බලාපොරොත්තු වෙන එක තමයි මනුෂ්‍යත්ව ලැබීමේ උත්තරීතර වටිනකම. අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන මොනතරම් උන්වහන්සේ ආත්මල ඉපදුනාද? උන්වහන්සේ ආත්ම ගානක් ඉපදිපදි උන්වහන්සේට තිබුණා ඒ දීපංකර බුදුහාරෝ දවසේ සසරෙන් එතර වෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න මාර්ගපරපත් වෙන්න. උන්වහන්සේ දා දැක්කා අපේ මිනිස්සු මොනතරම් දුක් විඳිනවද මොනතරම් ගැටුලට මුහුණ පානවද මොනතරම් ඒ වගේම පව් කරලා නරකාදී නැත්නම් නිරය උපදිනවද මින් නරකාදී නිරයෙන් ගලව ගැනීමට සසරෙන් ගලව ගැනීමට නිවන මාර්ගය සලස දෙන්න තමයි අපේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ගෞතම බුදුහාමුදුරුවෝ හැටියට. එහෙනම් අපි කල්පනාට කරගන්න ඕන මනුස්සත්වයක් අපි ලැබලා තියෙන දුර්ලභ වූ කරුණක්. ඒ වගේ මිනිස් ජීවිතය ලැබලා හොඳින් යහතින් ජීවත් වෙන්න අපිට අවස්ථා සැලසලා තිනවා. ඒක වාසනාවන්ත භාවයක්. ඒ වගේ බණහන අවස්ථා ලැබලා තිනවා. එහෙනම් බණහන්න ඕන. බණ හේම තුලින් කෙලස් නැසලා ඒ වාගේ නිර්වාණය සාක්ෂාත් කරන මාර්ගයට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග පළවෙනිටපත් වෙන අඩුම තරමින් සෝතාපට්ටිව අපි සම්මාදින්න ඕන ඒ මාර්ගය සලස ගන්න ඕන. එහෙම නැත්නම් මේ මනුස්ස ජීවිතය අපි ලබුගේ අපරාධි තේරුමක් නැහැ. අපි එහෙනම් කල්පනා කරන්න ඕන අපි අපි සමාජ දිහා බලනකොට අපිට පේනවා සමහර මිනිස්සු ජීවත් වෙන ආකාරය. සමහර මිනිස්සු ඒවා සමහර සතුන්ටත් වඩා පහත් ආකාර ජීවත් වෙනවා. සමහර මිනිස්සු ඒ වගේම මේ වටිනකම දන්නේ නැතුව මොනතරම් පව් කන්දක් කරලා අවසානයේ නිරය උපදිනවා. ඒ විතරක් නෙවෙයි ආශ්‍රය නිස්සලේ කරන අය පවා අවසානයේදී ඒ නිරයට සකස් කරගෙන යන ඒ ඒ ඒ මිනිස්සු මොනතරම් ඒ ඒ එතෙන්ද පෙළඹෙනවද කියන අපි අපිට පේනවා. ඒක බලනකොට එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් මේ manussත්යේ ශ්‍රේෂ්ඨත්වය දන්නවනම් වටිනකම දන්නවනම් අවබෝධ කටයුතු කරන එක තමයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වන්නේ. අපි කොහොමද ඊළඟට manussත්වයක් ලබා ගන්න කල යුතු දේ? අපි පුළුවන් තරම් සිතත්, කයත්, වචනය කියලා තියෙනවා බොහොම සරල ඉන්ද්‍රියන් තුනක් තියෙන සිත, කය, වචනය. මෙන්න සිත, කය, වචනය අපි සංවර කරගන්න ඕනේ. සංවර කරන කටයුතු කිරීම තුළින් අපි දස කුසල් කළා වෙනවා දස අකුසල් අත්හැරී වෙනවා. එහෙනම් දස කුසල් අත්හැරීමත් එක්කම දස කුසල් කිරීමට පෙළඹෙනවා. ඒක තමයි අපි කරන්න ඕන. එහෙනම් අපි දන්නවා ඒ දස කුසල් අතර දැඩි ලෝභය නැති කරන්න ඕන. ඒ වගේම දැඩි ක්‍රෝධය නැති කරන්න ඕන. දැඩි මිත්‍යා මත දුරු කරන්න ඕන. ඒ වගේම සතුන් නොමරන්න ඕන. සොරකම් නොකරන්න ඕන. ඒ වැරදි ලෙස ජීවිතාව පවත්වාගෙන යන්න ඕන යහපත් ජීවිතාව පවත්වාගෙන යන්න ඕන. බොරු කියන හොඳ නැහැ බොරු නොකීම, කියලා නොකීම, ඒ වගේම හිස් වචන නොකීම, පරස වචන නොකීම මෙන්න මේ කරුණු 10 අපි ආරක්ෂා කරනවා නම් ඒ පුද්ගලයෝ සස කුසල කරන පුද්ගලයෝ බවටපත් වෙනවා. ඒ වගේම තැනැත්ත හෝ තැනැත්තිය බවටපත් වෙනවා. මේ කරනවා නම් කවුරු හරි දස අකුසල් ගණයට අයිති වෙනවා. හරියට යාලට අවසානයේදී මේ කරාට පස්සේදී මනුසාමයක් ලබන්න බැරි බව තමයි ඒ ධර්මයේ උගන්වන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණ ටික දේශනා කරන්ට උන්වහන්සේ මොනතරම් ආත්ම ගානක් උන්වහන්සේ අපි වෙනුවෙන් මෙරි මෙරි මෙරි ඉපදුනාද අපි ඒකම හිතන්නකෝ අපේ බුදුහාමුදුරුවෝ මොනතරම් ආත්ම ගාන ඉපදුනාද? ඒ කවුරු වෙනුවෙන්ද? උන්වහන්සේට තිබුණා සසර කෙටි කරගන්න බුදුවරයෙක් ළඟ දීපංකර බුදුහාර දවසම. ඒ වගේම බුදවරු 28 නමක් ඒ වගේම ඉපදුනා බුද්ධත්වයටපත් වුණා. නමුත් ඒ බුදවරුන්ගෙන් අපේ ගෞතම බුදුහාමුදුරුවන්ට බෝසතාණන් වහන්සේ හැටියට ඒ බුදුර ළඟට ගිහිල්ලා විවරණ ලබා ගත්තා ගෞතම නොවි බුද්ධත්වයටපත් වෙන බවට. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ තිබුණ එහෙනම් ඒ බුද්ධත්වයට පත් නොවි ඒ වගේම නිර්වාණ සාක්ෂාත් කරගන්න නමුත් උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණේ අපි වෙනුවෙන්මයි අපි වෙනුවෙන්මයි ඒ නිසා උන්වහන්සේ නිසා අපේ මිනිස්සු කරන අකුසල් දැකලා ඒ වගේම නතර කරන්න තමයි පැහැදිලි කරේ පාරපණ නැසීම සොරකම කාමරුද හැසීම බොරු කීම හේලං කීම ඒ පරස වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභය, දැඩි ක්‍රෝධය මිසදිටු බව. එතන මේවා අපි එකපාරන වචනට ලේසුණාට ප්‍රායෝගික හරි අමාරුයි. මෙන්න මේ අමාරු නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ කරුණු කාරණා ටික බුදුරජාණන් වහන්සේ අරිය පරේෂණ සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුහාමුදුරුවෝ පිළිබඳව ලස්සනට අලංකාරමත් විදිහට විග්‍රහ වෙනව විග්‍රහ කරලා තිබෙනවා. මේ ලෝකයේ පහළ වෙච්ච සාත්‍රුන් අතර ශ්‍රේෂ්ඨම සාත්‍රුවරයා බුදුහාමුදුරුවෝ. අනිත් සාත්‍රුවරුන්ට නිග්‍රහ කරන නෙවෙයි බුදුහාමුදුරුවෝ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඊළඟ තිබිච්ච වැදගත්කම තමයි ශ්‍රේෂ්ඨත්වය තමයි උන්වහන්සේ සොයාගත්තේ. සත්‍ය හොයාගෙන ගියේ මෝක්ෂය නැතිනම් නිර්වාණය සාක්ෂාත් කරගන්න මාර්ගයයි. අපේ විද්‍යාඥයෝ දැන් ඉන්නකොට අපේ විද්‍යාඥයෝ ඉන්නවා විද්‍යාංශ දියුණු අය එක්ක කව කොහොම හිතේ වුණත් ඒගොල්ලෝ එක එක එක අංශ වලට දක්ෂයි විද්‍යාඥය බාරපන්න අපේ බුදුහාමුදුරුවෝ විද්‍යාඥයන්ගේ විද්‍යාඥයෙකුනේ උන්වහන්සේ සංසාරේ ඇතිවෙන බය දුරු කරන්න සංසාර වයෙන් මිනිස් නිදහස් කරලා නරකයේ නිරූපදී නැති වෙන්න අන්නේ මාර්ගය හොයාගන්නේ ගැනීමේ මාර්ගයටයි උන්වහන්සේ හෙව්වේ එසා උන්වා සත්‍ය හතරක් උන්වහන්සේ දේශනා කළා සත්‍ය හතරක් ඒ සත්‍ය තමයි චතුරාර්ය සත්‍යය ඒක කොට හතරක් තියෙන චතුරාර්ය සත්‍යය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍යය දුක දුක ඇති වෙන හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම මඟ මෙන්න මේ කරුණු හතර අපි අවබෝධ කරගත්තා නම් අපිට කවදාවත් මේ සංසාර දුකේට අපි එළඹෙන්නේ නැහැ. ඒ වගේ එකෙන් බය වෙන දෙයක්වත් නැහැ. අපි නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් බව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එයානු කල්පනා කර බලනකොට එහෙනම් මෙන්න මේ සත්‍ය හතර හොයන්න මේ ලෝකේ මේ මිනිසු මෙරි මෙරි උපදී බව දැකලා ඒ වගේම ඒ මුදවන්න තමයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වුනේ. හරි පරිශන සූත්‍රයේ පැහැදිලි කරනවා මේ ලෝකයේ අපේ ගෞතම බුදුහාමුදුරුව ඉපදෙනකොට උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ තිබෙන ලක්ෂණයක් තමයි අපි කවුරුත් අපි දන්නවා උපදිනකොට අඳාගෙන තමයි උපදින්නේ. ඒ වගේ උපදින ගාම ගමන් කරන්නේ නැහෙනේ කවුරුවත්. සතාසිවපා වුණත් ඒ වගේම ටිකක් ඉපදිලා ටිකක් වෙලා ඉන්නවා ටිකට ක්‍රමක් ක්‍රමෙන් ක්‍රමක් ක්‍රමෙන් තමයි ඒ ඇවිදින්න ඒ මාර්ගය සලසගන්නේ. මිනිස්සයත් එහෙමයි. හැබැයි මිනිස්යන් අතර ශ්‍රේෂ්ඨත්වපත් වෙන විශේෂ ලක්ෂණයක් තමයි බුදුහාමුදුරන්ගේ බුදුජාණන් වහන්සේ නැතනම් බෝසතාණන් වහන්සේ සිදුහත් කුමාරයා ද සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් ගමන් කරනවා ගමන් කරලා ධාතාවක් ප්‍රකාශ කරනවා ඒක බුද්ධ චරිතයක කවුරුද දන්නෝ අබ්බෝහමස්මි ලෝකස්ස කියන ධාතාව. එහෙනම් උන්වහන්සේ පැහැදිලි කරනවා එතුමා මම මේ ලෝකයට අබ්බ වෙනවා ජේෂ්ඨ වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා හැබැයි මේ මත්තේ මගේ ඉපදීමක් නැහැ කියන එකයි පැහැදිලි කරන්නේ. ඉතින් බලන්න එතනදීම පැහැදිලි වෙනවා උන්වහන්සේලා මත මේ ශ්‍රේෂ්ඨත්වය. උන්වහන්සේලා තියෙන විශේෂ ලක්ෂ ලක්ෂණය. ඒ ඉඳලා පියවරෙන් පියවර පියවර බුද්ධ චරිතයේ නැතිනම් සිද්ධාර්ථ චරිතයේ බෝසත් චරිතයේ තිබෙන්නේ විශේෂත්වයයි. මම මේ ආකාරයට වෙසක් පොය නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ චරිතය මූලික කරන දහම් කරුණු රාශියක් දක්වන්න උත්සාහ කරන්නේ. උන්වහන්සේ ඊළඟට පුංචිම කාලේ ඒ වගේම සීසාන මොහොතේ කල්පනා කර බලන්න කියන්ට යන්න අපි ගමන් කරමු. ආනාපානසති භාවනාව කරනු. ආනාපානසති භාවනා කරනු. සාමාන්‍ය පුද්ගලයෙකුට එහෙම කරන්න බෑ. නමුත් එතුමා අපේ බෝසතන වහන්සේ එතන විශේෂ සත්‍යයක් උන්වහන්සේ පෙන්නනවා. ඒ භාවනා කරනවා. භාවනා කරලා ඊළඟට උන්වහන්සේ තව විශේෂත්වයක් තිබුණා සෑම මොහොතකදීම සෑම අවස්ථාවකදී උන්වහන්සේ ඒ වගේම මූලිකත්වය ලැබුවා දැරුවා ජයග්‍රහණය කළා මේක තමයි සසරෙන් සසර ප්‍රාර්ථනා කරලා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බුදු වෙන පුද්ගලයෙක් නිසා තමයි ඒ සුවිශේෂී ලක්ෂණ තිබුණේ ඒක නිසා අවසානයේදී ගුරුවරු හොයාගෙන ගිහිල්ලා ඒ වගේම ගුරුවරයා සරව මිත්‍ර ඒවා සරව මිත්‍රගෙන් ඒ වගේ පුරුවන් තරම් සිටි කාලයක් තුල සියලු ශිල්පය ඉගෙන ගත්තා. ඉගෙන ඉවරලා ඊළඟට අවුරුදු 16 විවාහ ජීවිතේ පාත ලැබුවා. ඊළඟට එතුමාට එතුම කවදාවත් අපිට ඇතිවෙච්ච දුක සංසාරේ ඇතිවෙන ඒ ගිහිගේ නිග්මන තෙක්ම දුකක් දැනුනේ නැහැ දුකක් ඇතුනේ නැහැ දුකක් ඇති වෙන මාර්ගය සලසලා තිබුණේ නැහැ කියලා එතුමා. එහෙනම් තිබුණ ලස්සන මාළිගා තුනක් තිබුණා. රම්‍ය, සුරම්‍ය, සුභ කියලා නේද? මේ රම්‍ය, සුරම්‍ය, සුභ කියන මෙන්න මේ මාළිගා තුන බෝසතාණන් වහන්සේට සකස් කර දුන්නේ උෂ්ණත්වයටත් සීතල කාලයටත් සම සම සීතෝෂ කාලයටත් මධ්‍යස්ථ ආදි වශයෙන් සකස් වෙලා නැත්නම් ජීවත් වෙන තමයි. ඒ නිසා උන්වහන්සේ ජීවිත කවදාවත් දැක්කේ නැහැ උන්වහන්සේ ශරීරේ ඒ වගේ තමන්ට දැනුනේ නැහැ. හදවතට සිතට දුකක් ඒ වගේම මෙන්න මේ ආකාරයේ ජීවත් වෙන එහෙන පුදුම සැප ඉදපු කෙනෙක් තමයි මේ ලෝකයේ පහළ වෙච්ච පුද්ගලයන් අතර මා හිතන්නේ පුදුම අග්‍රගණේ ඉහළම සැප විඳපු කෙනෙක් තමයි කාම සුකල්ලිකහණ යෝගය වශයෙන් වෙන් කරන ධම්මචක්කපයත සූත්‍රයේ මෙතුමා ඒ කොටස ඉහළ ආකාරයට භුක්ති විඳා ඒ වගේම ජීවිතය ලැබුවා අවසානයේදී මේ ආකාරයට විවාහ ජීවිතේට පාට ලැබුවා. එතුණු සියලුම කුමරුන් පරදවා ඒ වගේම සසරෙන් ගෙන ලද ප්‍රාර්ථනා මූලික කරගෙන යසෝදර සම විවාහ ජීවිත පාතබල ඊළඟ ඒ වගේම පෞල් ජීවිතේ ගත කරලා දරුවෙක් ජාතියට රත්නාංගරට ඇති කරලා ඊළඟට එදා ගිහින් ගෙන් නික්මුණා අවුරුදු 29 හරි පරි සූත්‍ර උගන්වනවා ඒ ආකාරයට. එතන අවසාන විශේෂත්වය තමයි මෙතුමාගේ ඊළඟට ගිහිගේ නික්මෙන්න කරුණු කාරණා හේතු කීපයක් තිබුණා. කරුණු කාරණා තිබුණා. මම මුලින් සඳහන් කළා මෙතුමා දැකලා තිබුණේ නැහැ කවදාවත් වයස්ක මිනිස්සුયો. එයා මෙතුමා දැකලා තිබුණේ නැහැ කවදාවත් ලෙඩ්ඩු. කවදාවත් මෙතුමා දැක්කේ නැහැ මරණයක් දැකලා නැහැ. ඒ වගේම දැකලා නැහැ විශ්වණු වහන්සේන තාපසියෙක් දැකලා නැහැ. මෙන්න මේ අවස්ථා හතර මොහු දැක්කා. හතරම දැක්කට පස්සේදී එතුමා කල්පනා කළා මේ ජීවිතේ අපි කවුරු කල්පනා කළත් සුන්දර ලෝකයක් කිව්වට ඇති සුන්දරත්වයක් නැහැ. අහනවා වයස්ක මිනිස්සු දැක්කට පස්සේ මේ කවුද? මොහු කවුද? මොහු කවරෙක්ද? එපාය රතාචාර්ය රිදුරා කියනවා මේ ඔබයි මමයි වගේ මිනිස්සේ මෙයා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ වගේම කුංචි ළමයා තරුණ වෙනවා තරුණයා ඒ වයසට යනවා මේ වයසට ගිහිල්ලා තමයි මේ කියලා හැම රැලි වැටිලා, දත් වැටිලා, කෙස පැහිලා, ඒ වකුටු වෙලා මේ මහලු තත්ත්වයේ මේක තමයි ජීවිතය. අන්න එදා සිද්ධාර්ථ කුමාරයාට, ඒ වගේ සුදුහත් කුමාරයාට, ඒ බෝසතාණන් වහන්සේට දැනුණ හිතුණා එහෙනම් මේකද ජීවිතේ මේ සුන්දර ජීවිතයේ ඇති සුන්දරත්වයක් නෑ මෙහෙම නික්මිලා යන මෙහෙම කලකිරුණු ජීවිතය පිළිබඳව අනේ කලකිරලා ඊළඟට දෙවිවද දකින්නවා මහල්ලෙක් ලෙඩෙක් දකින්නවා තව කලකිරුණා ලෙඩ වුණාට පස්සේදී ඊළඟට මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් ඒ අවසානයේ තව කලකිරුණා ඊට පස්සේ පැවිදි රූපයක් දැක්කා කල්පනා කරලා තීරණය කළා එහෙනම් මා ගිහිගෙන් නික්මෙන්න ඕන මහානගම් පුරාණක කියලා තමයි කල්පනා කරේ යන තීරණය කළා. නමුත් එදා නවසරයක් මාලිගාවට ඔහු ගියාට එදා වෙනද වගේ සතුටෙන් ජීවත් වුණේ නැහැ. අවසානයේදී කලකිරිලා එදා ගිහිගෙන් නික්මුණා අවුරුදු 29යි ගිහින් නික්මෙනකොට එන අය අබිනිෂ්ක්‍රමණය කරනවා කියලා කියන එක තමයි ගිහිගෙන් නික්මීම. ඊළඟට ගිහිගෙන් නික්මිලා ඔහු මොකද කළේ? අධික ලෙස සැප දුන්න ඒ සිදුවත් කුමාරයා ඊළඟ මහණ වුණා ඊළඟ සිදුවත් තාපසයා බෝසත්තුමා ඊළාට එතුමම අධිකලේ ශරීරයට දුක් දෙන්න පටන් ගත්තා. හරි පාරිස සූත්‍ර සඳහන් වෙනවා. කොහොමද දුක් දුන්නේ? ගෝත, අජරුත ආදි වශයෙන් විවිධ සතුන් ගමන් කරන ආකාරය කන හැටි බොන හැටි විවිධ වෘත සමාදන් වෙලා යෝග භාවනා කරලා අවසානයේදී ඔය ආකාරයට ඒ ජීවිතය හුරු කරා අධික සැප දුන්න ඒ මොක්ෂයක් නිර්වාණයක් නැති බව අවබෝධ වුණා අධික දුකක් දෙන්න ජීවිතයට හුරු කළා එයිනුත් ඒ වගේම ජීවිතයට මෝක්ෂයක් නිර්වාණය ශාස්ත්‍ර ලබා ගන්න බැරි වුණා අවසානයේදී කල්පනා කරනවා ඊළඟට මේ ආකාරයෙන් අවසානයේදී අවුරුදු 6ක් පුරා දුෂ්කර ක්‍රියා කරා අවුරුදු 6ක් පුරා අවසානයේදී Taman ආහාර ගත්තේ මොනවද ආහාරට ගත්තා අපි වෙනුවෙන් බුදුහාමුදුරු බෝසතාණන් වහන්සේ බුද්ධතරපත් වෙන ඒ බෝසතාණන් තාපසය අපි වෙනුවෙන් ඒ සියලු දේ කළේ. ඒකයි අපි මේ අදිස්ථාන කරගන්න බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් මෙච්චර දුක් විඳ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන් නම් ගව මුත්‍ර උන්වහන්සේ පාවිච්චි කරා. ඒවා ඔය ගව එයාගේ ගොම පාවිච්චි කරා කැමරට ගත්තා. විවිධ ඒවා ගස්වල පොතු ගෙඩි ආදී වශයෙන් අවසානයේදී ඒ අන්තයට අප්‍රාණික ඥානීය සම්වේදනා ඒ තුලින්වත් මොක්ෂ නිර්වාණ සාක්ෂාත් කරන්න පුළුවන්ද කියන එක. නමුත් එතුමා කල්පනා කළා අන්තයට යන්න හොඳ නැහැ කියන එකයි උන්වහන්සේ පැහැදිලි කරේ. කවදාත් උන්වහන්සේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරා. කාම සුඛල්ලිකානියෝගය, අත්තකිලමතානියෝගය. අන්නේ දෙක ප්‍රතික්ෂේප කරලා තමයි උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළේ. ඒ මධ්‍ය ප්‍රතිපදාවේ තමයි සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් තිබෙනවා. කරුණු 8ක් තියෙනවා. මෙන්න මේ කරුණු 8 පැහැදිලි වෙනවා සම්මා දිට්ඨියේ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මෙන්න මේ කරුණු අට සංකේතවත්ව හරියට කරත්තර උදු වගේ තමයි පැහැදිලි වෙනවා අපි දන්න ධර්ම චක්කස අපි දන්නවා සංකේත එහෙමයි එකින් එකට කියන සම්බන්ධයි සම්මා දිට්ඨිය නිවැරදි දැක්මක් අන්න බෝසතන වහන්සේ එහෙනම් නිවර්ද දැක්මක් අර අන්ත දෙක අත්හැරියා නිවර්ද දැක්ම දැක්කා ලබලා බලලා ඊළඟට අන්නේ මාර්ගය එහෙනම් හරියට අද අපි අවබෝධ කරගන්න ඕන බෞද්ධ හැටියට බෞද්ධ දර්ශනය දන්න අය හැටියට අපි නිවරදිව අපි නිවර දර්ශනයක් අපේ ළඟ තිබෙන්න ඕන. නිවර දර්ශනයක් තිබෙනවා නම් නිවර දැක්මක් තියෙනවා නම් අපි කවදාවත් අන්තට යන්න එන්නේ අන්තට යන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපේ ජීවිත සකස් කරගන්න පුළුවන් දියුණු කරගන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි පැහැදිලි කරන අවසානයේදී ඊළඟට මේ මෙතුමා මේ ආකාර බුද්ධත්වපත් වෙලා ඉතින් වෙසක් පුර 15 පොය දවසේ අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කළා බුද්ධත්වපත් වෙලා උන්වහන්සේ මෙන්න මේ බලාපොරොත්තු වුණ නිර්වාණය සාක්ෂාත් කරගත්තා. බුද්ධත්වපත් වෙන මොහොතේ අපිට අපි දන්නවා දැන් මේ දවස්වල වෛරසයක් තිබෙනවා. ඒ වගේ විවිධාකාර මිනිස්සු මැරෙනවා ඒ වාගේ මිනිස්සු මිනිස්සු මැරෙලා ලං වෙනවා බය ඇතිලා තියෙනවා කවුරු කවුරුත් ඒ වගේම මේ හරි බුදුන් බයයි මේකට කියලා නමුත් එදා බුදුරජාණන් වහන්සේ දවස බුද්ධත්වයට පත් වෙනකොට එදා කොරු බීරෝ අන්ධයෝ ඒ ඇවිදින්න බැරි අය පවා ඒ වගේ හරියට යහපත් වුණා පොළොව ගුගලන්න පටන් ගත්තා දෙදරන්න පටන් ගත්තා බුද්ධත්වයට පත් වීමත් එක්ක උනාස බුද්ධත්වයට පත් වෙලා අපි වෙසක් පොර පසලස් පොය දවසේ සවිශේෂත්වයක් නේද වගේ තියෙන්නේ බුද්ධ චරිතය තුළ ඉතින් කල්පනා කළා මම දුර්ලභ වූ මනුෂ්‍යත්වයක් ලබා ගත්තා ඒ දුර්ලභ මනුෂ්‍යත්වයෙන් ඊළඟට බුද්ධත්වයට පත් වුණා ඒ බුද්ධත්වයට පත් කළා වුණා දුර්ලභ වූ සාධර්මයේ ශ්‍රවණය ඉගෙන ගත්තා ඒ ධර්මය අවබෝධ කරගත්තා අවසානයේදී මේක මම අවබෝධ කරගත්තා සත්‍ය ධර්මය මම දැන් කාටද දේශනා කරන්න කියලා උන්වහන්සේ කල්පනා කළා මේව කල්පනා කරමින් ඉන්නකොට ආර්ය පරිණ සූත්‍රය සඳහන් වෙනවා ඒ ගුරුවරු තාපසන මහානාට පස්සේ ගුරුවරු දෙදෙනෙක් තුන්දෙනෙක් ළඟට ගියා බාරදව ආලාරක උද්දකාරාම පුත්ත. නමුත් හත්වෙනි ධානයත් අටවෙනි ධානයත් ලබා ගත්තේ ආලාරකාරම ගුරුවරයාගේ උද්දකාරාම පුත්ත ගුරුවරයාගෙන්. එපාර කල්පනා කරා දැන් මම මට පිහිට වුණේ සසරෙන් එතර වෙන්න මිනිස්සු සසරෙන් එතර කරවන්න නිර්වාණය සාක්ෂාත් කරගන්න ඒ වගේ අවබෝධ කරගන්න උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ බුද්ධත්වයටපත් වෙන්න මට පිහිට වුණේ මගේ ගුරුවරු ඒ ගුරුවරු ඉන්නවද මම ප්‍රථමයෙන් ධර්ම දේශනා කරන්න කියලා කල්පනා කළා කල්පනා කරලා පස්සේදී එක්කෙනෙක් නැති වෙලා සතියක් වෙනවා අනිත් කෙනෙක් නැති වෙලා දවසක් වෙනවා පරේක බුදුහාමුදුරු කල්පනා කරලා දැන් මම ඊළඟට පිහිට වෙන කාටද උනාන් බලන්නේ කල්පනා කරා බලන්නේ එතනින් පැහැදිලි ආදර්ශයක් දෙනවා අනවර ප්‍රතිගුණ සැලකීමේ කියන උන්වහන්සේ මුලින්ම ඒක පැහැදිලි වෙන්නේ. ගුරුවරුන්ට සලකන සමාජයක බුදුහාමුදුරුවන්ගේ චරිතුලෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අන්න ගුරුවරු මුලින්ම ධර්ම දේශනා කරන උන්වහන්සේ හෙව්ව බුදුහාමුදුරු තමන් ඥාන සමච්ච ගුරුවරු. එනම් ගුරුරු හිටියේ නෑ. ඊළඟ කල්පනා කරනවා මම ඊළඟට මගෙන් කවුද පිහිට උනේ? මට කවුද පිහිට වෙන්නේ? මම කාටද පිහිට වෙන කල්පනා කරාම අවබෝධ වුණා මං භාවනා කරනකොට යෝග භාවනා කරනකොට ඒ මේ මොහොතේ මට උදව් කරේ ඒ වගේ මගේ ඒ තාපසපස් දෙනේ ඒ පස්සක මහණු අන්නේ පස්සක මහණු කොහෙද ඉන්නේ කියලා කල්පනා කරා. කල්පනා කරලා බලනකොට ඊළඟට අන්න ඔවුන් නිරදායින බව දැනගෙන එතෙන්ද බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩිලා උන්වහන්සේ වඩිනකොට දැන් නැවසරයක් මේ තාපසය කල්පනා කරනවා නැවසරයක් බුදුහාමුදුරගේ ගෞතම නැතනම් වඩිනවා දැන් මේගොල්ලෝ දන්නේ නැහැ බුද්ධත්වයට පත්වෙච්ච බව උනා ඒගොල්ලෝ කතිකා කරගන්න අපි ශාක්‍ය වංශ නිසා සැලකමු නැතිනම් අපි ආයි හොයාගෙන ඔය ඉන්නේ කියලා කතිකාය ගත්ත නමුත් බුදුජාන වහන්සේ ලං ලං වෙන්නකොට ආරාම ළඟට ඒ මේ මේ පස් දෙනා ඉරියව් පහක් ඒ ආකාර බුදුජාන වහන්සේට ඒ වගේම සැලකන්න උදව් කරන පටන් ගත්තා මෙන්න මෙතනදී අපි අධිෂ්ඨාන කරගත්ත බුදුරජාණන් වහන්සේ උජූච ලද කෙලින් වැඩ කිරීමේ ආදර්ශයක් උන්වහන්සේ දෙනවා. සෝජූත සංසුන්නලා බුදුරජාණන් වහන්සේ සුවච සීකරු වෙලා එවාගෙම අනුතිමානී නිහතමානීව තය උන්වහන්සේ අරපස්සක මහණු හොයාගෙන එනන් ගිහිල් ධර්ම දේශනා කරා. අන්නේ දේශනා කර ධර්මය තමයි උන්වහන්සේ ධම්මචක්කපවතු සූත්‍ර දේශනා. ඒ සූත්‍ර දේශනා තමයි සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය සඳහන් වෙන්නේ සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම, සම්මා සංකප්ප, නිවැරදි කල්පනා, සම්මා වාචා, නිවැරදි වචනය, සම්මා කම්මන්ත, ඒ වගේ නිවැරදි කර්මාන්ත, සම්මා වායාම, ඒ වගේම සම්මා ආජීව යහපත් දීපෑත්ම සම්මා වායාම යහපත් වෑයම සම්මා සති යහපත් සිහිය සම්මා සමාධි යහපත් සමාධිය. ඔන්න කරුණු 8. බලන්න මේ මේ කරුණු 8 ගත්තල අපිට වුණත් මෙන්න මේ ආර්යශ්‍රාංග මාර්ගයට අනුව අපේ ජීවිත හැඩගස්ස ගත්තොත් අපි මිනිස්සු හැටියට, ඒ වගේම සමාජ ජීවිතයේ පිළිස හැටියට, වික්ෂුන් වහන්සේලා හැටියට අපි කල්පනා කරොත් අපිට ඒ වගේම අධිකලස අන්තයට නොගෙහිලා මධ්‍ය ප්‍රතිපදා අනුගමන කරගෙන මෙන්න මේ ආකාරයට අපේ සමාජ තුලින් වැරදි වෙන්නේ නැහැ, වැරදි වෙන මාර්ග සැලසෙන්නේ නැහැ. ඒ වගේම අපි නිතර කල්පනා කරන යහපත් දැක්මක් යහපත් දැක්මක් තිබෙන්න ඕන. ඒ වගේම යහපත් සංකල්පයක් කියන යහපත් සංකල්පනාවක් තිබෙන්න ඕන. දැන් මේ දවස්වල අපි බොහෝම යහපත් දැක්මක් හැටියට රජයේ නීති යටත් වෙලා අපේ සෞඛ්‍ය සුඛ විහරණය සඳහා අපි ඒ අපේ ජීවිත සකස් කරගන්න නැතිනම් අර කොරෝනා කියන ලෙඩ අපිට ඇති වෙන්න පුළුවන් මේ නීති රීති කැඩුවොතින්. එහෙනම් අපි එහෙනම් හරිය නිවැරදි දැක්මක් තුල අපි ජීවත් වෙන්න අපේ හැඩගස්සන්න ඕන අපේ බල පරම්පරාව අපි ආශ්‍රය නිස්න කරාය ඒ වගේම අපේ කල්පනාව සංකල්ප යහපත් කල්පනාවක් තියෙන්න ඕන මේක ටික කල හොඳින් මේ දේ කළොත් මේ නැතිනම් මේ වසංගත වෛරස නැති වෙයි එතකන් අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ කියන අනිත් කාරණා තමයි අපිට පැහැදිලි කරගන්න පුළුවන් සම්මා වාචා නිතර නිතර අපි කවුරුත් කියන දේවල් නෙවෙයි අපේ බුද්ධිමත් යහපත් වචන නිතර කතා කරන්න ඕන. පුළුවන් තරම් ධර්මයට අනුව ජීවත් වෙන්න ඕන. ධර්මයට අනුව ජීවත් වුණොතින් ධර්මය අපි ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක දේශනා කරනවා මේ මිනිස්සු හුඟ දියුණුනාට මේ ලෝකේ විනාශන කරුණු තුනක් තිබුණා. තියෙනවා කියලා උන්වහන්සේ දේශනා. එකක් තමයි මිනිසා දියුණු වෙලා අවසානයේදී මිනිසා තුලින්ම නිෂ්පාදනය කරන අවි ආයුධ ඒ වගේම මිසයිල් වගේ නැත්නම් විවිධ දේවල් තුලින් අනිවාර්යයෙන්ම ඒව අපිට කවදා හරි වැඩක් වෙනවා ඒ තුලින් අපි විනාශකටපත් වෙනවා කල්පනා කරලා බලමු වර්තමාන සමාජය ගත්තට පස්සේදී වර්තමාන සමාජයේ මොනතර යුද බියෙන් ඇති වෙලා තිබෙන කී දෙනෙක් ඒවා මිසයිල් වලින් වෙඩි තියාගෙන බෝම්බ ගහලා මිසයිල් පිටක් කරලා ඒ වගේම කොයිතරම් මිනිස්සු මැරෙනවද එහෙනම් ඒක ඒක එක කාරණා හැදෙ පැහැදිලි කරනවා විද්‍යාව අවසානයේ අධික ලෙස දිනීම තුලින් මිනිසර අහිතක් වෙනවා කියන ඒ කාරණේ එක. දෙවනිකාර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ඒ වගේම සබහා සාභාය විපත් ඇති වෙනවා. අපි ධර්මයට අනුව ජීවත් වුනේ නැතුනොත් සාභාය විපත් ඇති වෙනවා කියන්නේ. ඒ සාභාය විපත් අතර ලැබුගිනි ඒ වගේම සුලිසුලං, ගුණාට සුලං, ඒ වගේම නායයන් විවිධ දේවල්. මෙන්න මේවා පාලනය කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වතුනි අපි සීලවන්තව ගුණවන්තව මෛත්‍රී සහගතව ජීවත් වීම තුළින් ඒ වගේ මේ පාලනය කරන්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ දෙවෙනි කාර්යය ගත්තට පස්සේ. එහෙනම් ස්වාභාවිකව අපි ඇති වෙනවා නම් අපේ සීලවන්තව ගුණවන්තව පරිසර මෛත්‍රිය සාගත ජීවත් වුණොත් අපේ කඩු කරන්න පුළුවන් බවයි පැහැදිලි කර තිබෙන්නේ. තුන්වෙනි කාරණේ තිය උන්වහන්සේ පැහැදිලි කරන වසංගත ලෙඩවල් ඇති වෙනවා. මේ වසංගත ලෙඩක් නැතිලා තියෙන කොරෝනා කියන ලෙඩ. ඒ නිසා එතුලින් එහෙනම් මෙන්න මේ තුලිනුත් කරන්නේ එහෙනම් මිනිසු පාලනය කරන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා අපි සීලවන්තව ගුණවන්තව ජීවත් වීම තුළ අපි ආරක්ෂා කරන ධර්මය තුලින්. දැන් විශාලා මහ කුඹය තුනේ මිනිසු විසින් ඒක ඇති කරගත් මිනිසු විසින් ඒ වාගේම මිනිසු අතර සීලවන්ත භාවයක් තිබුණ නැහැ ඒ වගේම ගුණවන්ත භාවයක් තිබුණේ නැහැ. විවිධාකාරයේ අධික තෘෂ්ණා මත ජීවත් වෙලා විවිධාකාරයට අවසානයේදී ඒ වගේම අවුරුදු ගාණක් පුරා වැස්සලැස් වැස්සලයි වැස්සේ නැහැ. ඒත වෙහි නැතුව තිබුණා. අවසානයේදී නියලියක් ආවා. භෝග නැතුව, වතුර නැතුව ඒවා මිනිස්සු ඒ වගේම ලෙඩ හැදෙන පටන් ගත්තා, මැරෙන පටන් ගත්තා, මැරෙන පටන් ගත්තාට පස්සේ ඒ වගේම ඒ මැරෙන ලෙඩවල වලින් විස වායුලා තියලා ඒවා ආසතාසන් තවල් විසකට මැරෙන පටන් ගත්තා ඊළඟට අමනුෂ්‍ය වෙන්න පටන් ගත්තා රෝග බිය දුර්භික්ෂ අමනුෂ්‍ය මෙන්න මේ තුන් බිය තමයි එදා විශාලම නැතුණේ එහෙනම් අද තියෙන වසංගතය උනත් මේක අපේ රටේ පාලකයෝ පාලනය කරන නිසා ඒ වගේම හමුදා නිලධාරීන් ඒ වගේම සුදු හමුදාව දොස්තරවරු ඒ සෞඛ්‍ය අමාත්‍ය සම්බන්ධ සියලුම අය ඒක රාශි කරලා මේක අපි ක්‍රමානුකූලව කරන නිසා පාලනය වුණා උනත් අපිට එයාලා කියන නීතිය අනුව අපේ ජීවිත හැරගස්ස ගන්න ඕන අපි හුරු වෙන්න ඕන නැතිනම් විනාශ රසණයකට මුහුණ පාන්න සිදු වෙන්න පුළුවන් අපිට පැහැදිලි කරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඒ පුලුවන් තරම් මෛත්‍රී සහගතව මිනිසුන්ට කරුණාව දයාව මෛත්‍රිය හුරු කරන්න ඕනේ යනවා අපි නිතර නිතර කල්පනා කරලා ඒ වගේම ජීවත් වෙනවා නම් ඒ වගේම අපිට සබහා දහම තුලින් ඇති වෙන දේ අනිවාර්යයෙන්ම අපිට පුළුවනි රැක ගන්න ආරක්ෂාවෙන්නේ එහෙනම් මේ සියලු දේට තෘෂ්ණාව මූලික වෙන බවයි බණ පොතේ නැත්නම් ධර්මයේ උගන්වන්නේ. බොහෝ දෙනෙක් ඒ වගේම අත්හැරිච්ච ගුණාංග කීපයක් තියෙනවා. ඒක තමයි තණ්හාව අත්හරින්න ඕන. තන අත්හරින කොහොමද? පරිත්‍යාගයෙන්. එහෙනම් කම්මැලිකම අත්හරින මේ දසලා අපි දන්නවා රජෙන් කියනවා ඒ වගේ පුළුවන් තරම් ගොවිතැන්පත් ඒ වගේම හේන් ගොවිතැන් විදියට කරා. අපි පුළුවන් තරම් කම්මැලිකම අයින් කරලා නිකන් නිකන් ඉඳලා කන්න නැතුව ගෙදර තියෙන ඉඩ තුමෝනේ කියනවනම් මල් පෝච්චි වල හරි මොන හරි දෙයක් ලැබුවොතින් සතුටක් ලබන සන්තුෂ්ටි පරමන්දනන් සතුටක් ලබන්න පුළුවන් ආදර්ශයක් දෙන්න පුළුවන් පුංචි දරුවෝ පොවයි ආකාරයට ඒක දැකලා සතුටපත් වෙන එහෙනම් හම්මැලිකම උත්සාහය තුලින් අත්හරින්න ඕන එහෙනම් ඒ වගේම සිත නිතර විසිරීලා යනවා මිනිස් සිත විසිරී යන සිත භාවනා කිරීම තුලින් ඒ වගේ පාලනය කරන්න පුළුවන් අපිට තරහ එනවා නම් මෛත්‍රී කරන්න ඕන සැකයක් ඇති වෙනවා නම් තුරුවන් කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන්න ඕන එහෙනම් මෙන්න මේ කටයුතු කරනකොට අපිට බලාපොරොත්තු පුළුවන් ආකාරයට අපිට යායුතු ගමන යායුතු බලාපොරොත්තු වෙන දේ යාව ඉෂ්ට සිද්ධ වෙනවා ඉතින් අපි කල්පනා කරලා බලනකොට අපිට පැහැදිලි වෙනවා අපේ ධර්මයේ සඳහන් වෙනවා නිතර හොඳ යුගයක් තිබුණා ඒ වගේම බෝසතාණන් වහන්සේලාගේ ඒ වගේම යහපත් කටයුතු ඉෂ්ට සිද්ධ වුණා නම් ඒ සියලුම අය ඉෂ්ට සිද්ධ උනේ කලේ අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ වගේම ධර්මයට අනුකූලව ඒ වගේම ජීවත් වීම හුරු කිරීමයි. මෙතෙන් පැහැදිලි වෙනවා එහෙනම් අපි විවීර්ය වඩන්න ඕන. එහෙනම් පින්කම් උත්සාහවන්ත වෙන්න ඕන. සංවර්ධන උත්සාහයෙන් වෙන්න ඕන. ඒ වගේම මෙන්න මේ ආකාරයට වීර්ය කටයුතු කිරීම තුළින් අපි බලාපොරොත්තු වන ආකාරයට ඒ වගේම යායුතු ගමන අපිට ඒ ආකාර ගමන් කරන්න පුළුවන් බවයි අපි ධර්මයට අනුව කල්පනා කරන්න ඕනේ. එහෙනම් මේ මොහොතේ අපි කල්පනා කරන්නේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ එහෙනම් අපේ ධර්මයට අනුව අපේ ජීවිත හැඩගස්ස ගන්නවා නම් සිත සංවර කර ගන්නවා නම් එහෙනම් උජූච දෙලින් කටයුතු වැඩ කර කටයුතු කරනවා නම් සෝජූච සංසුන් භාවයෙන් අපේ හිත නිතර ඇති කර ගන්නවා නම් සෝචෝ පිටිකීතුරු භාවයෙන් අපි ජීවත් වෙනවා නම් දෙමව්පියන්ට වැඩි හිටියන් ගුරුවරුන්ට ඒ අනුතුමා නිහතමානී අපේ ජීවිතය හැඩ සකස් කර ගන්නවා නම් අන්න අපිට පුළුවන් අපි බලාපොරොත්තු වෙන ගමන යන්න ඒ වගේම අපි මනුෂ්‍යත්වයක් ලැබලා ඒ ධර්ම සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියා දුන පාරේ ගමන් කරමින් අපි අවසානයේ සසරෙන් එතර වීමේ මාර්ගයට පිවිසෙන්න පුළුවන් අන්න එතකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගපත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ දුර්ලභංච මනුස්සයන් දුර්ලභ මනුෂ්‍යත්වයක් අපි ලබාගෙන ඉවර වෙලා ඒ වගේම ඒ manussත්වයෙන් පරපෝෂණ ගන්න නැතිනම් අනිවාර්යෙන් අපි නරකයේ උපදින්න පුළුවන්, නිරයට යන්න පුළුවන්. නැතිනම් නරකයට, නිරයට ගියොත් අපිට ඒකෙන් මිදෙන්න බෑ අනිවාර්යෙන්. ඒ විතරක් නෙවෙයි නරකේ, නිරේ අපි දැන් මනුෂ්‍ය ලෝකයට ගත්තට පස්සේදී මනුෂ්‍ය ලෝකයේ දීර්ඝායස අවුරුදු 85ක් 90ක් 100ක්. නමුත් නරක ආදී නිරේ දහස් ගාණක් තමයි ආයස ප්‍රමාණය. අකුසල කර්මයක් කළොත් ඉතින් මේ නිරේට වැටිලා නැවසරයක් ඒ දුක් විඳ විඳ දුක් විඳ විඳ දුක් විඳ විඳ අවසානයේ අපිට විපාක විඳලා අවසානයේදී ඒ ඒකෙන් පස්සවන තිරසං ආත්ම ලැබුවොත් ඒත් මනුස්ස ආත්ම ලැබෙනවා තිරසං වශයෙන් ජීවත් වෙලා අවසානයේ ලොකු පිනක් කරලා තිබුණොත් මනුස්ස ආත්ම ලැබන බව ලබන්න පුළුවන් බව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. එනෝ කල්පනා කරලා බලනකොට එහෙනම් එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් මේ සියලු දේට සකස් වෙලා තියෙන්නේ අපේ මේ සුස්නාව කියන දෙයයි. තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමයි අපි ප්‍රහීන කරන්න ඕන, හීන කරගන්න ඕන. බුදුරජාන් වහන්සේ පැහැදිලි කරේ අපේ බුදුහාමුදුර මොන තරම් ආත්ම ගානක් ඉපදුනාද මොනතරම් උන්වහන්සේ පාරමිතා පිරුවද කොච්චර දන් දුන්නද මොනතරම් සීල් සමාදන් වුණාද භාවනා කළාද අත්හැරියද අත්හැරලා තමයි අවසානයේදී උන්වහන්සේ යථාවාදී තථාකාරී කියන ගුණයෙන් උන්වහන්සේ ධර්ම දේශනා කරන එහෙනම් යම්ස පුද්ගලයේ අත්හැරීම තුලින් අපිට ඇති වෙනවා සැනසෙල්ලක් සතුටක් ඒ සතුට නිරාමි සතුට සන්තුෂ්ටි පරමන්දන අපි ඒ නිසා මේ මොහොතේ කල්පනා කරන අත්හැරීම කියන දේ පරිත්‍යාගින වැඩපත් වෙනවා මොකද මේ දවස්වල බොහෝම මිනිස්සුන් හරි අමාරු ජීවත් වෙන්නේ අපිට වැඩිපුර තිබෙනවා නම් අහිංසක මිනිස්සු වෙනුවෙන් මනුෂ්‍යත්වයේ කල්පනා කරලා අත්හැරලා යමක් දෙනවා නම් ඒක බොහොම පිනක් වෙනවා පාරමිතා දහමක් වෙනවා පාරමිතා පිළිවෙලු අපේ බුදුහාරු මොනතරම් පාරමිතා 10ක් දේශනා කළා. ඒ පාරමිතා 10 ප්‍රථම පාරමිතා තමයි දාන පාරමිතා. උන්වහන්සේ ඇයි අපිට දාන පාරමිතා පුරන්න කියන්නේ? අපේ සිත් තුළ ඇති වෙන රාගය ඇති වෙනවා, දේශය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. රාග, දේශ, මෝහ. මෙන්න මේ සිටිවිලි තුන මූලික කරන් තමයි අපි නිතර නිතර අපිට කුසලය සහ අකුසලය කියන දෙකම කරගෙන යන්නේ. අපි වැඩිපුර අධිගල තෘෂ්ණාවෙන් කටයුතු කරොත් කටයුතු කළොත් අපි ඒ වගේ වැරදි වැඩ කළොත් වැරදි වැඩ කළ කරන්නේ අපි සමාජයේ තෘෂ්ණා මූලික කරන්නේ නිදර්ශනයක් අපි ගත්තොත් පංචශීල් පද අටශීල් පද අටශීල් ඒ වගේ දහසීල් මේ අපිට ජීවිත සකස් කරගන්න හික්මව ගන්න සංවර කරගන්න දේශනා කරලා තියෙනවා මේ පංචශීල් පද පහ ගත්තට පස්සේදී මුල් පංචශීල් පදේ ගත්තදී අපි කාටවත් හිරිහැරයක් පීඩාවක් කරන්නේ නැහැ කියලා අදිස්ථානින් යුතුව ජීවත් වුණොත් නැත්නම් ඒ වගේම අපි සතුන් සතුන් මරන්නේ නැතිනම් හිංසා කර නැත්නම් පීඩා කර නැත්නම් අපිට අපි ඒක ආරක්ෂා කළා වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම එයා ඒ සතා සිව්පාව සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම අනිත් එකකින් අපි අනුන්ගේ දෙයක් අනුන් සන්තක දෙයක් ගන්නෙ නෑ කියලා අදිස්ථාන කරොත් අපි නොගෙන හිටියොතින් අනිවාර්යයෙන්ම අපිට ඒ අය සතුටපත් වෙනවා. එහෙනම් මෙන්න මේක කරන්නේ නම් කෙනෙක් නැති කරන්නේ සතෙක් හෝ ඒ වගේම කෙනෙක් නැති කරන්නේ ඇයි මොකද්ද මූලිකත්වය තෘෂ්ණාව එහෙනම් පදනම් වෙලා තියෙනම් වැඩිපුර මගේ ගොඩ වැඩි කරගන්න එතන ආසා මූලික කරගෙන හරි තමයි සතෙක් මරන්නේ දැන් සතුන් මරණ අය සතෙක් වතුර බොන්න සතා හරි මඳු තියලා හරි විවිධාකාරයට ඒ සතා නැති කරන්නේ තෘෂ්ණා මූලික ආසා මූලික එහෙනම් බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ තෘෂ්ණා පාලනය කරන්න ඒතර අනිවාර්යයෙන්ම අපි හික්මෙනවා. අපි ඒක පිළිගන්නේ නැහැ. ඒ සතා කවුරුත් කැමති ජීවත් වෙන්න ඒ මුල් කාර්ය ගත්තා. දෙවෙනි කාර්ය ගත්තට පස්සේ අනුන්ගේ අනුන්ගේ හොරකම් කරනවා නම් අපි තෘෂ්ණා මූලික කරන්නේ හොරකම් කරන්නේ. නමුත් අනිවාර්යයෙන් ඒ හොරකම් කිරීම තුලින් විනාශයක් වෙන විතරක් නෙවෙයි ඒ වගේම අපරාධයක් වෙන අපේ ජීවිතය අප අගාධිය නැත්නම් එනේ නරකයට අරගෙන යන මාර්ගවලදී ඒ වගේ කාමයේ සුමිච්ච අපි අධික ලෙස සැප විඳින්න ඕනේ කම් සැප ගත්තට පස්සේ කම් සැප අධික ලෙස විඳින්න අවශ්‍ය නැහැ. ලෝලත්තර පතුන අවසානික විනාශයයි. ඒ වගේම බොරුව, මුසාවාදය, බොරු කියන්නේ හොඳ නැහැ. වර්ෂ වචන කියන්නේ හොඳ නැහැ. හිස් වචන කියන්නේ හොඳ නැහැ. ඒ වගේම කේලම් කියන්නේ හොඳ නැහැ. මහා විනාශයක් වෙනවා. ඒ විනාශ විතරක් නෙවෙයි. ඒ පුද්ගලයා සමාජ පිරිනව පිළිගන්නේ නැහැ කවුරුවත්. අවසානයේ මද්ද්‍රව්‍ය. ඒ වගේ මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන අද බලන්න මොනතරම් නීති රීති දාලා තිබුණා වුණත් ඇඳිනේ කිය මොහොතේදී අපි ප්‍රවෘත්ති බලනකොට අනන්ත ප්‍රමාණ ඒ වගේම වයින්ස්ටෝස් වහල් තියෙන නිසා හොදෝ නිතර නිතර දකින්න ඒ වගේ වෙන වෙන මද්ද්‍රය ඒවා අපිට අහු වෙනවා ඒවා මිස අලගෙන යනවා මොන තරම් ඇයි ලෝලත්‍ය ආසාව නැතුවම බෑ ඉතින් පැහැදිලි මොකක්ද ලෝලත්‍ය තෘෂ්ණාව ආසාව එහෙනම් මේ තෘෂ්ණාව ලෝලත්‍ය ප්‍රහීන කරන තරමට අපි යහපත් වෙනව සරල වෙනව. එහෙනම් ඔය කරුණු අපි කල්පනා කරගෙන මේ මොහොතේ පැහැදිලි කරන අපේ දුර්ලභ වූ මනුෂ්‍යත්වයක් මිනිසා බව දුර්ලභයි. මිනිසුන්ගේ දී පෑදම අපි ජීවිතය සරල විදිහට පවත්වාගෙන යන්න ඕන. ඒවා බුදුහාමුදුරුවෝ ධර්මයේ දුර්ලභයි. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඉපදී දුර්ලභයි. උන්වහන්සේ අපි අනුකම්ප අපිට අපිට යහපත මෙසේ එහෙනම් ඔන්න කරුණු කාරණා මූලික කරගෙන එහෙනම් අපේ ජීවිතය හැඩගස්සගෙන ඉඳලා අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් අපේ උත්තරීතර ශ්‍රේෂ්ඨ වූ මනුස්සකම් ලැබලා උත්තරීතර ශ්‍රේෂ්ඨ සාධර්මයේ ශ්‍රවණය කරලා උත්තරීතර ශ්‍රේෂ්ඨ උද්දේජන මහසී ධර්මයේ ශ්‍රවණය කරලා අපේ සසර ගමන කෙටි කරගෙන මිසක සසර ගමන දික් කරන නරක උපදින එක නෙයි කියන දිස්ථානයෙන් කරගෙන අපි කල්පනා කරනවා එහෙනම් අපේ ජීවිත අයහපත් සිත් අත්හැරලා යහපත් සිත් පුරුදු පුරුදු පුහුණු කරලා සංසාරය ඇතුළා නිර්වාණය සාක්ෂාත් කරගන්න ඒ මාර්ගය සලසා ගන්නට එහෙනම් අපි අවබෝධ කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චිච්ඡෝ මනුස්ස ප්‍රතිලාභෝ චිච්ඡං මච්ඡාන ජීවිතං චිච්ඡං සද්දම්ම සවණං චිච්ඡෝ බුද්ධානං උප්පාදෝ එහෙනම් මෙන්න මේ වටින ධම්පදයට ධර්මයට අනුකූල අපේ ජීවිතේ හැඩ හැඩගස්ස ගමු කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සෑම දිනකට ප්‍රාර්ථනා කරන මේ අනුව ඔබලාගේ ජීවිතය හැඩවගස්සගෙන එවන නරකයේ උපදින නැතුව මනුෂ්‍ය ලෝකයේ උපදලා අවසානයේ සසරෙන් එතරා නිර්වාණය සාක්ෂාත් කරගන්න ශක්තිය ලැබේවා කියලා මේ මොහොතේ අපි සාදුල ප්‍රාර්ථනා සෑම දිනකට තෙරුවන් සරණයි සාදු සාදු සාදු දෙමු ඒ වගේම අපි දෙවියන්ට පින් දෙන ආකාශත්තා ජබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාය බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාය බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං තී සාදු සාදු සාදු ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගල්කිස්ස ටෙම්පල් පාර සුගත ධර්මායතනාධිපති පූජ්‍යපාද මොරකටිආරේ සුමනනන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.